තරුණකමත්, නිරෝගීකමත් නිසා ඇතිවෙන මාන්නයටත් වඩා තමා ජීවත් වෙනවා කියන අදහස තුලින් නැති කරගන්න මාන්නය, සියුම් මාන්නය ප්‍රමාදයට හේතු වෙනවා. ඒ ප්‍රමාදයෙන් මිදිලා අප්‍රමාදීව නිවන් ගමනට යොමු වෙන්න මරණ සතිය වඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරනවා. උන්වහන්සේ බෝධිසත්ව කාලයේදී පවා Taman ඇසුරේ සිටි අයට මේ අවවාදය කළ බව හෙළි වෙන ජාතක කථාන්තරයකුයි මේ අද මාතුකා කරගත්තු ගාථාවට අදාළව දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන කාලයේ සවැත් නුවර එක්තරා ගෘහපතියෙකුගේ පුත්‍රයෙක් කාලා ක්‍රියා කරලා දවස් ගණනක් ශෝක කරමින් සිටියා බුදුරජාණන් වහන්සේ ඒ උපාසකුන් හැගේ දරට වැඩම කරලා ශෝකයට හේතුව ඇසුවාම ඒ පුතා මල දවසේ ඉඳලා මම බොහොම කනගාටුවෙන් ඉන්නේ කියලා ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා වාසකය බින්දෙන සුළු දේ බින්දෙනවා නැසෙන සුළු දේ නැසෙනවා මේක එක පුද්ගලයෙකුට ගමකට සීමා වුණු දෙයක් නෙවෙයි සියලු සක්වල වල හැම සත්වයින්ටම පොදු දෙයක් සාධාරණ දෙයක් අතීතයේ පඬිතයින් තමාගේ පුත්‍රයා මිය ගියාම කිසිම ශෝකයක් නැතිව මේක විනාශ වෙන දේ විනාශ වෙනවා කියලා ඒ අවබෝධය ඇති කරගෙන ඒවා දරාගත්තා කියලා ඒ ප්‍රකාශ කරාම ඊළඟට ඒ ඒකට අදාළ උරග ජාතකයේ උන්වහන්සේ වදාලා අතීතයේ බ්‍රහ්මදත්ත රජ කියන රජුව වාසය කරන කාලේ ඒ නගරය දොරටු ආසල බ්‍රාහ්මණ ගමක බෝධිසත්වයන් වහන්සේ බමුණු පවුලක ඉපදිලා ගොවිතැනින් පෞල් ජීවිතයක් ගෙන යාමෙන් සිටියා. පුතෙකුත් දුවෙකුත් සිටියා. පුතා තරුණ වයසටපත් වුණාට පස්සේ විවාහයක් කරගත්තා. ඊළඟට පවුලේ ඒ ගෙදර 6 දෙනෙක් සිටි බව ආයතන කියවෙන්නේ. ඒ බ්‍රාහ්මණියත් බැමිණියත් පුතාත් දුවත් ලේලියත් දාසියෙකුත් කියන ඔය 6 දෙනා බෝසත්යන් වහන්සේ නිරන්තරයෙන්ම අර පස් දෙනාට දන් දෙන්න සීල් රකින්න පෙහෙවස් සමාදන් වෙන්න නිරන්තරයෙන් මරණ සතිය පුරුදු කරන්න කියලා මේ හැම දෙයක්ම විනාශ වෙනවා කියන අදහස මතක් කර දෙමින් සිටියා. ඉතින් එහෙම ඉන්න අතරේ බොහොම සමගියෙන් මේ කට්ටිය ජීවත් වෙන අතරේ එක් දවසක් ඒ බ්‍රාහ්මණයා පුතත් එක්ක කෙත සීසන අතරේ පුතා ඒ කැලි කසල ආදී එකතු කරලා ගිනි ගොඩක් ගහලා දවනකොට ඒ කිට්ටුව හිටපු හුඹහක හිටපු නායක කිපිලා ඇවිල්ලා මේ පුතාට දෂ්ට කළා දෂ්ට කළ හැටියෙම එහෙම මැරිලා වැටුණා බ්‍රාහ්මණයා හැරිලා බලලා නගුල තියලා හැරිලා ඇවිල්ලා ඒකෙන් කිසිම ශෝකයක් ඇති කරගන්නේ නැතුව පුතා උසගෙන ගිහිලා ගහක් යට හාන්සි කරලා රෙද්දකින් වහලා නැවතත් සීසාන්න පටන් ගත්තා අනිත්‍යතාව මෙනෙහි කරමින් ඒ අතරේ තමන්ගේ අසල්වැසියෙක් ඒ කිට්ටුවෙන් යනවා දැකලා ගෙදරට යන්න කියලා අහලා එහෙනම් ගෙදරට යනවා නම් මෙන්න මේ පණිවිඩය බ්‍රාහ්මණියට කියන්න කියලා අද වෙනදා වගේ දෙන්නෙකුට ආහාර නෙමෙයි එක්කෙනෙකුට අරගෙන ඉන්නේ ආහාර 16 අතරේ එවන්නේ නැතුව හතර දෙනාම මෙහෙට එන්නේ පිරිසිදු වස්ත්‍ර සුදු වස්ත්‍ර ඇඳගෙන සුවඳ මල් සුවඳ ද්‍රව්‍ය හිම අරගෙන එකිනෙකට විතරක් අරගෙන එන්න කියලා ඒ ආරංචිය තුලින්ම බ්‍රාහ්මණිය දැනගත්තා බැම්ණිය දැනගත්තා පුතා කලුරිය කළ බව නමුත් කිසිම ශෝකයක් ඇති කරගත්තේ නැහැ ඒ කට්ටිය ඒ ආහාර අරගෙන ආවට පස්සේ ඒ බ්‍රාහ්මණයා පුතා හාන්සි කරපු තැනම ඉඳගෙන ආහාර ටික අනුභව කරලා ඊපස් දිනාම එකතු වෙලා දර එකතු කරලා දරසයක් හදලා පුතාගේ සිරුර දවන්න පටන් ගත්තා එතකොට මේ අවස්ථාවේ ඒ කිසිම ශෝකයක් නැතුව මේක දවන අවස්ථාවේ එතන ධර්මයේ බොහෝ තැන්වල ජාතක කතාවල තියෙන ආකාරයට ඔවුන්ගේ ශීල තේජස නිසා ශක්‍ර භවනයේ උෂ්ණ බව දැනিলা ශක්‍රයා මේ අය ලවා මරණ සතිය පිළිබඳ සිංහනාද කරවලා සත්‍රුවන් පුරවල එන්න ඕනේ ගෙදර කියලා හිම කල්පනා කරගෙන වෙස් බලාගෙන ඇවිල්ලා අර දවන අතරේ ඇවිල්ලා ඉස්සෙල්ලාම බ්‍රාහ්මණගෙන් අහනවා කවුද දවන්නේ කියලා මිනිහෙක්ක කිව්වා. එතකොට මිනිහෙක් වෙන්න බෑ ඔය මුවෙක් වෙන්න ඇති මරණ දවන්නේ නෑ මිනිහෙක්ම තමයි. එහෙනම් මේ වෛරකාරයෙක්ද නෑ අපේම පුතා. අප්‍රිය පුතෙක්ද නෑ අපේම බොහොම પ્રિય පුතා. මොකද එහෙනම් අඩන්නේ නැත්තේ කිව්වහම ඔන්න එතකොට ප්‍රකාශ කර ගාතාවයි අපි අර මාතෘකාව වශයෙන් දැක්ුවේ. උරගෝව තචං ජින්නම් හිත්වා ගච්ඡති සංතනු. එවං ශරීරේ නිභෝගේ පීතේ කාලකතේ සති. අර සර්පයාගෙම උපමාව ගත්ත බවයි පේන්නේ. එතකොට හරියට සර්පයෙක් තමන්ගේ හැව අතහැරලා ගියා වගේ කෙනෙක් මෙතනින් මිය පරලෝ ගියාට පස්සේ ඒ ශරීරයත් ඒ ශරීරයේ ජීවිතේන්ද්‍රිය විසින් පරිහරණය නොකරනු ලබන ඒ ශරීරයත් ඒ තත්වයයි ඒක නිසා ඒ ශරීරය දෛහමානය දවන කල්හි නෑයන්ගේ වැළපීම් ආදිය ඒ මරණකාරයත් තේරුම් ගන්න ඒ අවබෝධයක් නැත මල සිරුරට ඒක නෑයන් ඇඬුවයි කියලා ඒක දැනෙන්නේ නැත එම නිසා මම මේ මගේ පුතා වෙනුවෙන් හඬන්නේ නැත. ඒ පුතා ඒ දැන් තමන්ගේ කර්මානුරූපව ගිය තැන සුදුසු තැනකට ගිහිල්ලා තියෙනවා කියන ඒ අදහසයි ඒ ගාථා දෙකේ තියෙන්නේ. ඉතින් ওই ගාථා දෙක ප්‍රකාශ කරාට පස්සේ මේ ශක්‍රයා ඊළඟට බැමිණියගෙන් ඇහුවා මේ මරණකාරයා ඔබේ කවුද කියලා. මගේ පුත්‍රයයි කියලා කිව්වා. ඉතින් පියාණන් පුරුෂ නිසා ඒ ශෝකය දරා ගන්න පුළුවන්. නමුත් මව්ගේ හදවත සාමාන්‍ය මෘදුයි. ඇයි අඬන්නේ නැත්තේ කියලා ඇහුවාම මව් කිව්වා මම නෑ මගේම දරුවා තමයි මම මේ දසමසක් කුසේ දරාගෙන කවල පොළ ඇති කිරි පොළ ඇති දැඩි කර දරුවයි කියලා යඬන්නේ නැත්තේ කියලා අහුවාම ඔන්න කියනවා ඒ ගාථාව එතන අදහස තියෙන්නේ අපි එක එක ගාථාවක් අමුතු වෙන්න කිව්වත් අදහස වශයෙන් අපේ ආරාධනාවක් නැතුව අපි අපි එන්න කියන්නේ නැතුව ඒ අය ආවා මේ පුතා ආවා අපෙන් අවසර නැතුව ගියා ආවා වගේම ගියා මොකටද මේක අඬන්නේ කියන ඒ අදහස දෙන ගාථාවකින් බැමිණිය පිළිතුරු දුන්න බවයි කියවෙන්නේ ඊළඟට ඒ නැගණිය ළඟට ගිහිල්ලා සහෝදරිය ළඟට ගිහිල්ලා ඇව්වා මේ ඔබේ කවුද කියලා මගේ සොහොයුරයි කිව්වහම ඇයි ඉතින් සොහොයුරු ප්‍රේමය තියෙන නේද ස්නේහය තියෙන නේද ඇයි අඬන්නේ නැත්තේ කියලා අහුවාම ඒ තැනැත්තියක් කියනවා මම මේ ඇඬුවොත් ඒ ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ මියගේ සහෝදරයාට නිකන් මම කෙට්ටු වෙනවා දුර්වල වෙනවා විතරයි මගේ නෑයනුත් එයින් හිත හිත දුර්වල කරගන්නවා එවුන් වඩ වඩාත් අප්‍රිය තත්වයකට මමපත් වෙනවා විතරයි ඒකේ ප්‍රතිඵලය කියලා ඒ අදහස නැගණිය ප්‍රකාශ කළා ඊළඟට භාර්යාව ළඟට ගිහිල්ලා ඇහුවා ඔබේ කවුද කියලා මගේ ස්වාමි පුරුෂයයි කිව්වා. එතකොට සාමාන්‍යයෙන් භාර්යාවක් තම පුරුෂය නැති වුනහම වැන්දමුගක් වෙලා අනාථ වෙන නිසා බොහොම දුක් වෙන එකයි ස්වභාවය. අයියෝ ඔබ දුක් වෙන්නේ නැති කියලා ඇහුවාම එතකොට ඒ භාර්යාව කියනවා හරියට කුඩා දරුවෙක් අහස යන හඳ දැකලා මවගෙන් මේ හඳ මට ලබා දෙන්න කියන වගේ දෙයක් තමයි මිය පරලෝකියා කෙනා පිළිබඳ වැඳීම ඒකත් නිෂ්ඵලයි කියලා ඒ භාර්යාවත් ප්‍රකාශ කළා. ඊනාට දාසිය ළඟට ඇහුවා මේ ඔබේ කවුද කියලා. මගේ හාම්පුතයි කියලා කිව්වා ස්වාමියා කියලා කිව්වහම ඔබට එහෙනම් හොඳට තල්ලා බැනලා වැඩ ගන්න නැති ඒක නිසා දැන් ඉතින් මැරුණේක හොඳයි කියලා වෙන්නේ නැති ඔබ හඬන්නේ නැති නෑ නෑ එහෙම කියන්න එපා මගේ පුතෙක් වගේ හරියට මට ඉතින් බොහොම දයා කරුණාව ඇති මෛත්‍රී කරුණාව ඇති මට සලකපු කෙනෙක් ඉතින් අඬන්නේ නැත්තේ මොකද කියලා හුවා මම නැතෙන් 16 දෙන්නේ 16ටම ගැලපෙන උපමාවක් විඳිච්ච කාලයක් ආයිත් කෑලි එකතු කරලා හරි ගස්ස ගන්න බැරුව වගේ මිය ගියාට පස්සේ ඒ අඬන්න දෙයක් නැහැ කියන ඔන්න ඔය අදහසයි කිව්වේ. ඉතින් මේක ප්‍රකාශ කරාට පස්සේ යක්‍රියා ඒ ගැන ප්‍රශංසා කරලා මේ මරණ සතිය වැඩිම ගැන ඊට පස්සේ වෙහෙස මහන්සියට වැඩ කරන්න එපා මම ගේ සත්‍රුවන් වලින් පුරවනවා කියලා අවවාද කරලා ගියයි කියන එකයි කියවෙන්නේ ඊළඟට මේ කතාව අවසාන වෙන්නේ සාමාන්‍ය ජාතක කතාවට අවසාන වෙන ආකාරයට මේ ජාතක කතාව ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ ඊළඟට චතුරාර්ය සත්‍ය එතකොට මේ බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මරණකාරීව ගෙදරට යන්නේ වෙන දෙයකට නෙවෙයි අර රත් වෙච්ච වෙලාවේ තලන්න ඕන නිසා එතකොට මේ ජාතක කතාවෙන් අතීත සිද්ධියකින් අර ශෝකය තුනී කරලා ඊළඟට සංවේගය ඇති කරලා චතුරාර්ය සත්‍ය දේශනා කරාට පස්සේ අන්න අර කියාපු අර ගෘහපතියා සෝවාන් ඵලයට පැමිණි බව ප්‍රකාශ කරනවා. ඊළඟට එතන ධර්මයේ ඒ සූත්‍රය සඳහන් වෙනවා ජාතකතාවේ. ඊළඟට අර සාමාන්‍ය ජාතකතාවක ක්‍රමයට මෙතන දක්වන්නේ චරිත හඳුනා ගැනීම වශයෙන් දක්වන්නේ ඒ 16 කුජ්ජුත්තරා උපාසිකාවය මේ බුද්ධ කාලේ ඊළඟට දුව උපුල්වන් මෙහෙණිය ඊළඟට භාර්යාව කේමා තෙරණිය මේ බුද්ධ කාලේ හිටපු අය එක්ක සම්බන්ධ කරලා ඊළඟට පුත්‍රයා රාහුලය ඔය විදිහට බ්‍රාහ්මණ ඉතින් බුදුරජාණන් තමන් වහන්සේය කියලා ඒ විදිහට ජාතක කතාව සම්පූර්ණ කර බවයි කියවෙන්නේ. ඉතින් මේ ජාතක කතාවේ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ මරණ සතිය වැඩිීමේ මූලිකම ආනිසංසය එදිනදාට අන්න අර කියාපු ප්‍රිය විප්‍රයෝග දුක්ඛය තමන් එක්ක ඇසුරු කරන අය තුල ඇති කරගන්නේ ප්‍රේමය, ප්‍රියභාවය, ඇල්ම ඒක තණ්හාව ආදී නොයෙකුත් විදිය වචනෙන් වලින් දක්වන ආලය ඒවා නිසා බොහෝ දෙනා සමහර විට දීනසා ගන්නවා එවැනි කෙනෙක් නැති වුණාම එහෙම නැත්නම් දින ගණන් මාස ගණන් ශෝක කරමින් සිටිනවා එතකොට මරණ සතිය නිරන්තරයෙන් වැඩි වීම තුලින් අර පිය විප්‍රයෝග දුක් බොහෝ දුරට තුනී කර ගන්න පුළුවන් දැන් මේ බෝධිසත්වයන් වහන්සේගේ අවවාදය පිළිපැද්දේ 16 ඇතුළු සීලුම දෙනා අර විදි අවස්ථාවක මේ ක්‍රියා කළ ආකාරය මහ පුදුමයි. අන්න එතකොට මේ මේ කතාව ආශ්‍රයෙන් අපිට මේ මරණ සතිය වටිනාකම එදිනදා ජීවිතේට කාට කාටත් ආදර්ශවත් ආදර්ශයක් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේ මරණ සත්‍ය පිළිබඳව වර්ණාත්මකව ප්‍රකාශ කරලා තියෙනවා. මේ අර අපි කලින් සඳහන් කළා වගේ ඒ බුද්ධ චරිතයේදී පමණක් නෙවෙයි බෝධිසත්ව චරිතයේදීත් ඒ කර බව හෙන වෙන තවත් කථාන්තරයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒක ජාතක කතා වලටත් ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම සූත්‍ර දේශනාවලත් කියවෙනවා. බුදුරජාන් වහන්සේ අතීතයේ සිටි සිය ගණන් ශ්‍රාවකයන් සිටි මහා පුදුම විදියේ ඒ ශාස්ත්‍රවරුන්ගේ නාම ලේඛනයක් දක්වන එක තැනක ඉන් එක ශාස්ත්‍රවරයෙකුගේ නම තමයි අරක අරකෝ කියලා කියන්නේ අරක කියන ශාස්ත්‍රවරයා පිළිබඳ ප්‍රවෘත්තියක් ආශ්චර්යවත් ප්‍රවෘත්තියක් බුදුරජාණන් වහන්සේ දක්වන මේ කාලේ ඇතම් කෙනෙක් සැක කරන්නත් පුළුවන් ඒ අරක කියන ශාස්ත්‍රවරයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ ශාස්ත්‍රවරට නොඑක් සිය ගණන් ගෝලයන් හිටියයි ඒ හැම දිනාටම බ්‍රාහ්මණයා හැමදාම මේ මරණ සත්‍ය පිළිබඳව මේ විදිහේ අනුශාසනයක් කරයි දිනපතාම නිරන්තරයෙන්ම බ්‍රාහ්මණයෙනි මේ ජීවිතය ඊ타මාත්ම කෙටි අල්පයි සුළුයි මේක බොහොම කරදර දුක් කරදර සහිත ඒ වගේම ඒක නිසා මේ ගැන සංවේගය මේක නුවණින් තේරුම් අරගෙන Brahmacharya විසිය යුතුයි කුසල් කළ යුතුයි කියලා ඒ විදිහට නිරන්තරයෙන් අවවාද කළා මේ ජීවිතයේ කෙටි බව ඊළඟට ඒකට අදාළ උපමා හතකුත් ඒ ශාස්ත්‍රවල ප්‍රකාශ කළ බව දක්වනවා ඒ මේ පින්වතුන් බොහෝ විට අහලත් ඇති පළවෙනි උපමාව තමයි හරියට උදෑසන තනකොළාග තියෙන පිළිබිඳුවක් ඉර පායනවත් එක්කම ඉක්මනින්ම නැති වෙලා යනවා වගේ මේ ජීවිතයක් බොහොම පහසුවෙන්ම මරණයෙන් කෙලවර වෙනවා. ඊළඟට දෙවෙනි උපමාව දක්වනවා තදට වැහි වහින අවස්ථාවේ ඒ ලොකු පොද සහිත වැහි වහින අවස්ථාවේ දිය බුබුලු පැන නගිමින් එතන එතනම සිඳිලා යනවා වගේ මේ ජීවිතයත් ඒ විදිහටම මරණයෙන් නැති වෙලා යනවා. තුන්වෙනි උපමාව දක්වනවා දියෙහි ඉරක් ඇඳාම දියෙහි දණ්ඩකින් ඉරක් ඇඳ හැටියම ඒක ඒක ඊට පස්සේ පේන්නේ නැති තරම් වේගයෙන් බොහොම ශීඝ්‍රයෙන් මේ මරණය ජීවිතය කෙලවර වෙනවා කියන අදහස දෙනවා දියෙහි එතකොට ඒ තනාග පිනිබිඳු ඊළඟට අර තද වැසිවසින අවස්ථාවේ දිය බබුළු ඊළඟට දිහි ඇඳ ඉර ඔන්න ඒ උපමා දෙනවා ඊළඟට තව උපමාවක් දෙනවා පර්වතයකින් ගලා බසින වේගයෙන් ගලා බසින ගඟක් එක මොහොතක්වත් නවතින්නේ නැතුව කරකැවි කරකැවි ගමනේ මෙයෙදෙන්න වගේ මේ ජීවිතයත් මරණය කරා වේගයෙන් ගලා බහිනවා කියලා ප්‍රකාශ කළා ඊළඟට ඊළඟ උපමාව දෙනවා ශක්තිමත් පුරුෂයෙක් දිවකට කෙළමිණක් අරගෙන බොහොම පහසු වෙන්න එක එළියට දාන්න වගේ මේ ජීවිතයත් පහසුවෙන්ම මරණයෙන් කෙලවර වෙනවා ඉක්මනින්ම මේ මරණයට ලක් වෙනවා කියන එක ඊළඟට ඒ වගේම තව උපමාවක් දක්වනවා දවසක් පුරා රත්තුණු යකඩ තලියකට මස් කෑල්ලක් දැම්ම හැටිය ඒ දාන සුණංගුව විතරයි වැටුණ හැටියම පිලිස්සලා නැපෙන යනවා ඒ විදිහට මේ ජීවිතයත් බොහොම ක්ෂණයෙන්ම බොහොම ඉක්මනින්ම නැති වෙලා යනවා ඊට හත් වෙනි උපමාව දක්වනවා වදියට ගෙන යන මරන්න ගෙන යන එළදෙනා ඇදගෙන යන එළදෙන තියෙන තියෙන අඩියක් භාෂා ඒකාන්තයෙන් මරණයට ලං වෙනවා වගේ අපේ ජීවිතයත් ඉක්මනින්ම මරණය කලාම යනවායි දවසක් දවසක් පාසා කියන අදහසයි. ඔය කියන උපමා හත දැක්ුවයි කියලා කියනවා. ඊළාට බුදුරජාණන් වහන්සේ ඊළඟට තමයි රාජ්‍යචාරිවත් කාරණේ පිළි කරන්නේ. ඒ අර්කනම් ශාස්ත්‍රවරයා ඒ වගේ අනුශාසනාවක් කළේ අවුරුදු ඒ කාලයේ මිනිසෙන්ගේ වයස් ප්‍රමාණය අවුරුදු 60000. අවුරුදු 60000ක් ආයුධ තියෙන කාලයක අර කියාපු අර්ග ශාස්ත්‍රවරයා අර විදියට අනුශාසනාවක් කළේ. ඒ වගේම ඒ තරම් දීර්ඝ ආයුෂ කාලයක් රෝග පීඩා වශයෙන් තිබුණේ රෝග 6යි. සීතල දැනෙනවා, උෂ්ණය දැනෙනවා, කුසගින්න දැනෙනවා, පිපාසය දැනෙනවා, මල මුත්‍ර කරන්න අවශ්‍ය වෙනවා. ওই කියන කාරණා හතර විතරයි අපහසුාවක් හැටියට තිබුණේ. නමුත් අර අර තරම් මේ ජීවිතය බොහොම කරදර සහිතයි කියලා ආදි වශයෙන් ඒ ශාස්ත්‍රූරයා ගෝලෙන්ට කිව්ව බවයි කියවෙන්නේ. ඉතින් එහෙම ප්‍රකාශ කරලා ඊළඟ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට කියනවා මහණෙනි ඒ 60000ක් අවුරුදු ඇති ඒ තරම් රෝග පීඩා අඩු යුගයකයි ඒ අරකනම් ශාස්ත්‍රවරය අර වගේ දේශනාවක් පැවැත්වුවේ. නමුත් ඒ උපමා ආදිය දැන දැන් මේ අවුරුදු 100ක් තමයි දැන් පරමාවිෂ අවුරුදු 100ක් හෝ ඊට ටිකක් අඩු හෝ වැඩි. එබඳු යුගයකයි මේ උපමාව හරියටම ගැලපෙන්නේ කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ 아무තු දෙයක් කරනවා. අර අවුරුදු 100 එතනින් කියලා නවත්තන්නේ සංඝයා වහන්සේලට වඩාත් සංවේගය ඇති කරන්න. 아무තු විදිය පරිගණනයක් එතන ඉදිරිපත් කරනවා. මහණෙනි අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් ඍතු අවුරුද්දට ඍතු තුනක් කියලා කිව්වොත් ගත කරන්නේ ඍතු 300යි. ඊළඟට ජීවත් වෙන්නේ අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් ජීවත් වෙන්නේ මාස 1200යි. අර්ධ මාස 2400යි. ඊළඟට ඊළඟට දක්වනවා රාත්‍රී ගත කරන්නේ රාත්‍රී 36000යි. දවසට බත් වේල් දෙක බැගින් ගත්තොත් බත් වේල් 72000යි. මේ බුදුරජාණන් වහන්සේ මේ පරිගණනය දෙන්නේ. පත්වේල් 72000 ඊළඟට කියන එකෙන් අඩු කරන්නත් ඕන. හරියට අයවැය වගේ මෙතන පෙන්눔 කරනවා. ඒ 72000න් අඩු කරන්න ඕන. මව් කිරි බිව්ව කාලයත් බත් වැරදුණු අවස්ථා පහත්. බත් වැරදුණු අවස්ථා පහ හරියට දක්වන්නේ ඇතැම් අවස්ථාවල ගෙදරවල වල සමහර කෙනෙක් කෝපය නිසා ආහාර ගන්නේ නැහැ. අන්න එතකොට කෝපය නිසා ආහාර නොගෙන ඉන්න කෙනෙක්. දැඩි දුකක් නිසාත් සමහර විට ආහාර නොගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් ආබාධයක් නිසාත් ආහාර නොගෙන ඉන්නවා. පෙහෙවස් සමාදන් වෙලා පොයාට සීල් සමාදන් වෙච්ච නිසාත් ආහාර නොගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් බත් අනුභව කරන්න ඕන බත් ටික ලැබෙන්නේ නැහැ. නොලැබී. ඔන්න ඔය කියන ඒ කාරණා ටික අනුව බත් වේල් නැති වුණු ඒවත් අඩු කරන්න ඕනේ අර 72000 කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරන මහණෙනි දැන් ඉතින් මම නුඹලාට මේ පරිගණනයක් දුන්නා. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් මේ ඍතු ගන්න ඊළඟට රාත්‍රී ගන්න ආර්ධ මාස ගන්න රාත්‍රී ගන්න බත් වේල් ගන්න ආදිය මේවා කරේ මොකටද? ඔන්න ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ ඔක්කොම කරේ මා ශාස්ත්‍රවරයෙක් හැටියට ගෝලෙන්ට අනුකම්පා ඇති ශාස්ත්‍රවරයෙක් හැටියට මං මම විසින් යමක් නුඹලාට අනුශාසනා වශයෙන් කළ යුතුව තිබුණා නම් ඒක මං කළා ඉවරයි. ඔය තියෙන ගස් මුල්, ඔය තියෙන සුන් ගෙවල් භාවනා කරන්න ප්‍රමාද වෙන්න එපා කියලා නිවනට උනන්දු කිරීමටයි එතකොට ඒ බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ පැරණි කතාන්තරයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට ඒ වගේම ඊටත් වඩා වටිනාම අවස්ථාවක් සඳහන් වෙනවා බුද්ධ චරිතය හා සම්බන්ධ ඥාතික කියලා ගමේ ලිච්ඡවි රජවරුන් ඉන්න ප්‍රදේශයේ තිබුණු ගමක ගින්ජකාවසත කියන තැන ගඩොල් විහාරයක බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා මහණෙනි මරණ සතිය ගැන කෙලින්ම ඒකේ ආනිසංස ප්‍රකාශ කරන මහණෙනි මරණ සතිය වඩන ලද්දේ බහුල වශයෙන් පුහුණු කරන ලද්දේ අමෘතය කියලා කියන නිවනටම ඇදගෙන යනවා. නිවනට අමතෝග ධාමත පරියෝසాన නිවනෙන්ම කෙලවර වෙනවා. එතකොට අමෘත කියලා අපි මේ නිවනට කියලා කියන්නේ නිවනට අමෘතය නමින් හඳුන්වන්නේ මරණයෙන් මිදීම. නමුත් මරණය මිදීමට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මරණය ගැන මෙනෙහි කිරීමයි. ඉතින් ඔය මහ පුදුම මේකක් මෙතන කියවෙන්නේ මේක නිවනෙන්ම කෙලවර වෙනවා කියලා එහෙම ආනිසංස ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ අහන මහණෙනි නුඹලා මරණ සතිය වඩනවද? ඇහුවාම ඔන්න එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා මම මරණ සතිය වඩනවා. කොහොමද මරණ සතිය වඩන්නේ? ඔන්න ඒ ඇහුවාම ඒ භික්ෂුව කියනවා භාග්‍යතුන් වහන්සේ මම හිතනවායි මට එක දවසකුත් රැයකුත් ජීවත් වෙන්න නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කරමින් ඒක ලොකු දෙයක් හැටියට මම සැලකනවා. ඒ කියන්නේ මගේ සැලැස්ම එක දවසකටත් රැයකටත් විතරයි. ඊට එහාට මට හිතන්න ඉඩක් නැහැ මරණය එන්න පුළුවන්. ඔන්න ඔකයි අදහස. එතකොට බුදුරජාණන් වහන්සේ හොඳයි. ඊළඟට ඒක කිව්වට පස්සේ තවත් භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමීනි මාත් මරණ සතිය වඩනවා. කොහොමද මරණ සතිය වඩන්නේ? හරියට පන්තියකින් ගුරුවරයෙක් අහන විදියට මේ කියන්නේ. එතකොට අර ගෝලියොත් අත උස්සලා කියන්නේ අර සමහර විට ආ මාත් වඩනවා මාත් වඩනවා. ඔන්න ඒ වගේ දෙවෙනියෙක් කෙනක් කියනවා. එයාගේ හපංකම්. මේ භික්ෂුන් වහන්සේ. ඒ උන්වහන්සේ කියනවා අරිට වැඩ ටිකක් ගිහලා මම මරණ සතිය වඩන්නේ මට මේ දවල් කාලයක් මට ජීවත් වෙන්න ලැබුණොත් මේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනය මෙනි කරේ ඒකත් ලොකු දෙයක් හැටියට මම සැලකනවා. හොඳයි කියලා ඉගෙන බුදුරජාණන් වහන්සේ ඊළඟට අහනවා තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරනවා. මාත් මරණ සතිය වඩනවා. කොහොමද මරණ සතිය වඩන්නේ? මම කල්පනා කරනවා මට අඩ දවසක්, ඒ කියන්නේ දවල් කාලේනොත් භාගයක් මට ජීවත් වෙන්න තිබුණොත් ඒත් ඇති මට මේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසන මෙනෙහි කරමින් ඒ කියන්නේ ඊට එහාට සැලසුම් කරන්නේ නැහැ. ඊළඟ තව භික්ෂුන් වහන්සේ නමක් කියනවා මමත් මරණ සතිය වඩනවා. ඔය විදිහට අට නමක්ම පිළිතුරු දෙනවා. ඊළඟ භික්ෂුන් වහන්සේ කියන්නේ මට මම පින්ඩපාතයේ වළඳන කාලය තුල එක පින්ඩපාතයක් වනදලා ඉවර නැතුළු මට ජීවත් වෙන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කරමින් ඒකත් ලොකු දෙයක් හැටියට මම සලකනවා කියලා. ඔන්න ඊළඟට ඊළඟ භික්ෂුන් වහන්සේ තව නමක් කියනවා මමත් මරණ සතිය වඩනවා. කොහොමද මරණ සතිය වඩන්නේ? මට පින්ඩපාතයෙන් භාගයක් වන්දන කාලයක් තුල මට ජීවත් වෙන්නේ නැත්නම් ඒක ලොකු දෙයක් හැටියට මම සලකනවා. ඔන්න ඊළඟට තව භික්ෂුන් වහන්සේ නමක් කියනවා මට බත් පිඬු හතරක් පහක් අනලා වළඳන තුරු ජීවත් වෙන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනය අනුව ඒ භාවනාවට හිත යොදාගෙන ඒකත් ලොකු දෙයක් කියලා. ඊළඟට අවසාන භික්ෂුව ප්‍රකාශ කරනවා මම නම් හිතන්නේ මරණ සතිය මම මෙහෙමයි වඩන්නේ ආස්වාසයක් කරලා ඒක ඒ ආස්වාසය හෙළනතුරු ප්‍රස්වාස වශයෙන් ප්‍රස්වාසයක් කරලා ආස්වාසයක් ගන්නතුරු ඒ ඒ අතරතුරමට ජීවත් වෙන්නේ නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ මේ අනුශාසනය මෙහි කරමින් ඒක මම ලොකු දෙයක් හැටියට සලකනවා කියලා. ඊට එහාට ඒ තරම් අප්‍රමාදීව මරණ සතිය වඩන බය පෙන්වු කරන්නේ. ඔක ප්‍රකාශක පාලාට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ලබනු දෙනවා. අරාට දිනාගෙන් මුල් 6 දෙනා බොහොම ප්‍රමාදවයි මරණ සතිය වඩන්නේ. අර කිව්වා වගේ රෑ දවල් දෙකක් ඊළඟට දවසක් අඩ දවසක් බත් වේලක් බත් වේලෙන් අඩක් බත් කටවල් පහක් හයක් ඒවා ඔක්කොම ඒවට ලකුණු දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ අය මරණ සතිය වඩන ආකාරය හෙමින් වැඩි ප්‍රමාදයට තුඩු දෙන විදිහ ඒවා. නමුත් දෙන්නයි විභාගයෙන් පාස් වෙන්නේ. කවුද? අන්න අර එකපත් පිටක් අනලා අනුභව කරන තුරු මට ජීවත් වෙන්න නැත්නම් කියන කෙනාත් අවසාන වශයෙන් වඩාත් තියුණු මරණ සතිය හැටියට දක්වන්නේ ආස්වාස කරලා ප්‍රස්වාස කරන තුරුවත් ප්‍රස්වාස කරලා ආස්වාස කරන තුරුවත් මට ඉන්න ඉඩක් ලැබේදෝ කියලා සැකෙන්නේ වහගතුන් වහන්සේගේ අනුශාසනෙ මෙනි කරන කෙනා. ඔන්න ඔය විදිහට මේ මරණ සතියේ මරණ සතියේ තියුණු බව බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන ඔය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් ඇත්ත වශයෙන් මරණ සතිය වඩන කෙනාට ආනාපාන සතියත් බොහොම පහසුවෙන් වඩන්න පුළුවන්. අර උග්‍ර විදියට මරණ සතිය වඩන භික්ෂුන් වහන්සේ ඇත්ත වශයෙන් උන්වහන්සේට ආනාපාන සතිය බොහොම පහසුවෙන් වැටහෙනවා ඇති. විතර්ක ආදියට ඉඩක් නැහැ. සැලසුම් දැන් බොහෝ දිනාට ආනාපාන භාවනාව බාධාවක් වෙන්නේ නානාවිත අතීත අනාගත හිතවිලි කඩාගෙන එනවනේ. නොයිකුත් සැලසුම්. දැන් අර වගේ භික්ෂුවකට මරණ සතියත් එක්ක යන නිසා ඊට එහාට සැලැස්මක් නැහැ. ආස්වාසයක් අරගෙන ප්‍රස්වාසය හෙළන තුරු විශ්වාස නැහැ. ප්‍රස්වාසයක් කරලා ආස්වාසයක් ගන්න තුරු විශ්වාසයක් නැහැ. එතකොට හසතිය හොඳට පවත්වන්න පුළුවන්. අන්න ඒක නිසාම තමයි ඔය ආනාපාන සති භාවනාව ගැන ප්‍රකාශ කරන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට වදාළි මේ ආනාපාන සතිය හරියාකාර 16 ආකාරයකින් වඩලා පුරුදු කරපු භික්ෂුන් වහන්සේ අවසාන ආස්වාස ප්‍රස්වාසයේ පවා මරණ වේලාවේදී අපවත් වෙන අවස්ථාවේදී අවසාන ආස්වාසයත් ප්‍රස්වාසයත් සිහිනුවණින්ම කරනවා කියලා. ඉතින් අන්න ඒක තුලින් අපිට අර මරණ සතියත් ආනාපාන සතියත් අතර සම්බන්ධතාවක් තේරුම් ගන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම දැන් මේක තවත් ගැඹුරින් කල්පනා කරනවා නම් අපි අර කිව්වනේ අමෘතත්වයේ කරා යනවා කියලා. මේ මරණ භය තියෙන උපාදානය උඩයි අල්ලා ගැනීම උඩයි. එතකොට යන ආනාපාන සතියෙත් අවසාන ධම්මානුපස්සනා හරිය තියෙන්නේ අනිච්චානුපස්සී. අනිත්‍යතාව බලමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ඊළඟට විරාගය නොඇල්ම නොඇල්ම දකිමින් ඊළඟට නිරෝධය මේවා බිඳිල ඥානය හැටි බලමින් ඊළඟට පටිනිස්සගත අතහැරීම මේ ආත්ම දෘෂ්ටිය ආදී අල්ලාගෙන සිටින අතහැරීම අන්න ඒ විදිහට මේ මරණ සතිය උපකාර වෙනවා එතකොට ආනාපාන සතිය වැඩිවීමට ඊළඟට ওই විදිහටම තමයි බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක ප්‍රකාශ කළ අමුතුම විදිහේ සූත්‍රයක් ඒක ආරම්භ කළේ මෙහෙමයි මහණෙනි ලෝකයේ ඉන්නවා ආජානීය අශ්වයින් හතර දෙනෙක්. ආජානීය කියලා කියන්නේ පින්නතුනි ඔය ස්තරම් වර්ගයේ අශ්වයින්. ඒ අශ්වයින්ට අවබෝධ ශක්තිය බොහොම දියුණුයි. ඉතින් ඒ ආජානීය අශ්වයින් හතර දෙනා අවරෝහණ ක්‍රමයට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඉස්තරම්ම හොඳම පළවෙනි අංකය දෙන්න පුළුවන් අශ්වයාගේ ස්වභාවය මොකක්ද? ඒ සමන්ගේ අස්ගොව්වා කස ඔසවනකොට කසය ඔසවනකොට ඒ ඒ හේවණල්ල දැකලම ඒ අසුයා හික්මනවා. ඒ අසුයා කල්පනා කරනවා අද මගේ ගුරුවරයා ආචාර්යවරයා අද මොකද්ද මට දෙන්න හික්මීම කොහොමද මම හික්මෙන්න ඕනේ කියලා ඒ හිතවිල්ල එකපාරටම ඇති කරගන්නවා අර ආචාර්යවරයා කසය ඔසවනවත් එක්කම කසේ ඡායාව දැක්කත් ඇති දෙවෙනි ගණේ අස්වැයා ආජානීය අස්වැයා එච්චර අවබෝධයක් නැහැ එයාට අර කසය ලෝමවල වදිනකොට ඔන්න එයා සංවේගවත් වෙනවා දැන් මම මොකද්ද කරන්න ඕනේ මේ ගුරුවරයා ඒ අවවාදය ඉෂ්ට කරන්න එහෙම නැත්නම් පුහුණු වෙන්න කියලා ඒ අවබෝධය මතුවෙන්නේ ලෝම වලට වැදුනහම. තුන්වැනි ආශ්‍රයයට මස් වලට වැදුනහම අර කසය. එතකොට අවදි වෙනවා. අවබෝධය එනවා. හතරවෙනි ආශ්‍රයයට ඇටවලට වැදුනහම තමයි ඔන්න කල්පනා කරන්නේ මගේ ගුරුවරයා කියන විදිහට මම කොහොමද දැන් අද හික්මෙන්නේ කියලා. ඔය අවබෝධ ශක්තිය අනුව ආජානීය අශ්වින් හතර ගැන උපමාව දක්වලා ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒකට උපමේය වශයෙන් මේ ධර්ම කාරණේ මතු කරනවා. එසේම මහණෙනි ඇතම් කෙනෙක් ඉන්නවා යම් කෙනෙකුට අහන්න ලැබෙනවා අසුවල් ගමේ අසුවල් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දුක්ඛිතව කාලක්‍රියා කළා කියලා. ඒ කාලක්‍රියා කළා කියන ආරංචියම ඒ තැනත්තාට ඇති භාවනාවට බැහැලා සසර දුක් කෙලවර කරන්න. එතන කෙලවර වෙන්නේ අන්තිමට රහත් භවය දක්වාම වැඩ කරගන්න මරණය කියන ඒ ආරංචියම ඇති බව. අන්න අර ඉස්තරම්ම අස්සයා වගේ ඉස්තරම්ම පුරුෂයා. එතන කියන්නේ ආජානීය භද්ද පුරිස ආජානීය. යහපත් පුරිස ආජානීය පුරුෂයා. යහපත් ආජානීය අශ්වයාට සමාන කරලා මෙතන ආජානීය පුරුෂයා. අවබෝධ ශක්තිය ඇති පුරුෂයා. මරණය කියන ආරංචිය ඇහු පමණින්ම මේ සංසාර බය ඇති කරගෙන සංවේගය ඇති කරගෙන ධර්ම මාර්ගයට නැඹුරු වෙලා භාවනා කරලා රහත් වෙනවා. ඔන්න දෙවෙනි ගණය. ඒක උපමා උපමේය වශයෙන් දක්වන්නේ තවත් කෙනෙක් කුට ඒ අහන ආරංචිය මදි. එයාට දකින්න ලැබෙනවා මැරිලා ඉන්න දුක්ඛිතව මැරිලා ඉන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ. ඒ දැක්කට පස්සේ සංවේගය උපදවාගෙන මන සතිය තුලින් සංවේගය උපදවාගෙන භාවනාවට බහැලා සහ කරලා රහත් වෙනවා. තුන්වෙනි පුද්ගලයා එයාට අර අරිටත් වඩා එතන දක්වන්නේ තමන්ගේ නෑ කෙනෙක්. තමන්ගේ නෑ ඉක්ම. මරණයටපත් වෙනවා. ඒක සංවේග වස්තුවක් හැටියට මතු කරගෙන ඒ තැනැත්තා උත්සාහවත්ව සසර දුක් කෙලවර කරගන්නවා. හතරවෙනි තැනැත්තා තමන්ට අර කියාපු අවස්ථාවලුත් මදි ඒ තැනැත්තට. තමන්ම බරපතල රෝගයකින් ආබාධයකින් මාරාන්තික වේදනාවලටපත් වෙලා ඉන්න අවස්ථාව ඔන්න තේරෙනවා මේ සංසාරයෙන් මිදෙන්න ඕන කියලා දැනටත් ඔය මේ පින්නතුන් අහලා තියෙනෝනේ ඔය සමහර ඔය බරපතල රෝග ඇති වුණු අය ඒ වෛද්‍යවරයා සමහරුන්ට හෙලි කරන්නේ නැහැ. සමහරු දැනගත්තු හැටි ඒ රෝගියා දැන් ඉතින් තව දවස් ගණනයි තව දවස් ගණනයි ජීවත් වෙන්න තියෙන්නේ. සතියයි සති දෙකයි ඔය ආදි වශයෙන් ඔන්න ඊළඟට මේ වෙලාවට ධර්මයේ වැටුණොත් ඒ තනත්තාට මේ ධර්ම මාර්ගයේ යම් දුරක් යන්න පුළුවන්. මොකද අන්න අර හරියට රත් වෙච්ච වෙලාව තවත් ඉතින් වැඩක් නැහැ. මේ ලොකු ලොකු සැලසුම් වලට ඉඩක් නැහැ. තවස් කීපය ජීවත් වෙන්න තියෙන්නේ. අන්න ඒ වගේ මේ හතරවෙනි පුද්ගලයා. එතකොට මේ මේ කොටසටත් අහු වෙන්නේ නැත්නම් දැන් මේ කිව්වේ ආජානීය ආශ්‍රය. මේ කොටසටත් අහු වෙන්නේ නැති අය මරණය ගැන මරණ සතිය ගැන කොහෙත්ම උනන්දු නොවන අයට අය අයිති වෙන්නේ කොයි ගණයටද කියලා මේ පින්නතුන්ම කල්පනා කරන්න ඕන. දැන් අස්ව පවුලට අයිති අවබෝධ ශක්තිය ඊටාත්ම අඩු සතෙක් ඉන්නවා. මෝඩ සතෙක් ඉන්නවා. අන්න ඒ ගණයටයි අයිති වෙන්නේ මරණ සතිය මෙච්චර කවටෙන් මරණය ඇති වෙලා. තම තමන්ගේ අයත් මැරෙනවා. තමනුත් මැරෙන බව දන්නවා. එච්චරත් වෙද්දි කිසිම සංවේගයක් නැතුව ඒ වෙනුවට දැන් මේ පින්නතුන් බොහෝ දෙනෙක් අපි දන්නවා මේ ගම් බදව පමණක් නෙවෙයි දැන් රටේ හැමතැනම තියෙනවා අවමංගල්‍ය ආධාර සමිති. අවමංගල්‍ය වලට ආධාර කරන්න ඉන්න හුඟක් කට්ටියයි. නමුත් ඒ ආමංගල්‍ය අවස්ථාවලට ගිහිල්ලා අර කියාපු දැන් සාංශාරික මත්වීම් තුනක් තියෙනවා. ඒක කවුරුත් දන්නවා ස්වාභාවික. දැන් කිව්වා අර යෞවන මදය, ආෝග්‍ය මදය, ජීවිත මදය කියන ඒවා අර සාංශාරික වශයෙන් ආපු ආශ්‍රව. ස්වාභාවික ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියන ආශ්‍රව වලින් හැදිච්ච දේවල්. ඒ වෙනුවට કૃත්‍රිම ආශ්‍රව දරුවවලින් හදාගත්තු අමුතු કૃත්‍රිම මත්වීම් මත් වෙන ද්‍රව්‍යත් අර විදිහේ ස්ථානවල පරිභෝග කරන බව අපි දන්නවා අපි අහලා තියෙනවා. ඒ මලමිණිය කියෙද්දිම සමහර විට ගෙවල් පිටිපස්සේ අන්න අර කියාපු કૃත්‍රිම මත්වීම් වඩිනොත් අන්න එබඳු අය අන්න අර කියාපු අශ්ව පවුලට අයිති අර කොටසටයි අපිට එකතු කරන්න වෙන්නේ. ඊළඟට ඒක ආශ්‍රයෙන් ඊළඟට කල්පනා කරලා බලමු. දැන් අතීතයේ ඉඳලා චාරිත්‍රයක් තියෙනවා මල ගෙවල් වල සතිපට්ඨාන සූත්‍රය කියවනවා. මේ සතිපට්ඨාන සූත්‍රය මල ගෙවල් වල කියවෙන නිසා ඒ චාරිත්‍රය වැරදියට වටහා ගැනීමෙන් ඇතම් උගත් පඬිවරු පවා මේ කාලේ මහා සතිපට්ඨාන සූත්‍රය අසුබ දෙයක් හැටියට මරණ ගෙදරවල් වල ඇර වෙන ගෙදරක කියවෙන්නේ සුසුසු නැති අසුබ සත්‍යයනාවක් හැටියට සැලකනවා. ඒ තරම් මෝඩ අදහසකුත් සමහර උගතුන් තුල තියෙනවා. නමුත් මේ මහා සතිපට්ඨාන සූත්‍රය මල ගෙවල් වල කියවන්නේ මොකද කියලා අපි ටිකක් කල්පනා කරන්න ඕනේ. දැන් මේ පින්වතුන් කොතිකුත් ඔය මඟුල් වලට වගේම ආව මඟුල් වලට සහභාගී වෙනවා. මොකද සාමාන්‍ය කතාවක් තියෙනවා මඟුලට මරණයට නැත්නම් වැඩක් නැහැ කියලා නෑයෙකුගෙන්. ඒක නිසා ඒවට යන. ඉතින් ගිහිල්ලා අර කියාපු විදිහට අර සංවේග උපදවන වෙනුවට වෙන වෙන දේවලුත් කරනවා. නමුත් අන්න අතීතයේ ඉඳලා ඔය සතිපට්ඨාන සූත්‍රයේ යම් හේතුවකින් මේ මරණ ගෙදර වල කියන්න යොදාගත්තනම් අපිට හිතන්න තියෙන්නේ. දැන් අපි කොතෙකුත් අනිත් අයගේ ආමඟුල් වලට සහභාගී වෙනවා. නමුත් Tamanගේ ආමඟුලට සහභාගී වෙන්නේ නැහැ. තමන්ගේ ආමඟුලට සහභාගී වෙන්න අවස්ථාවක් දීමටයි සතිපට්ඨාන සූත්‍රය කියවන්නේ. දැන් මේක ප්‍රහේලිකාවක් වෙන්න පුළුවන් මේ පින්නතුන්ට. සතිපට්ඨාන සූත්‍රය කියවලා කොහොමද තමන්ගේ ආමඟුලට සහභාගී වෙන්නේ කියලා. මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පින්නතුනේ දැන් දන්නවනේ ඔය අසුභ භාවනා කියලා කියන්නේ. අර සොහනක මල මලකුණට යන කල ප්‍රකාශ වෙනවනේ එතන. ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතමු තමන්ගේ යම් කිසි මරණ gedarක දැන් නම් ඉතින් ඒවා හොඳට සරසලා රටේ වටිනාම පෙට්ටියක දාලා තවත් නොයෙකුත් සැරසිලි ඇතිව සමහර විට මඟුල් ඇඳුමෙන් ওই විදිහට මලකුණක් ප්‍රදර්ශනය කරනවා. නමුත් අතීතයේ කොහොමද මේවට සැලකුවේ? බුද්ධ කාලේ දැනටත් සමහර විට ඉන්දියාවේ සමහරට අනුසෝහණේ ගින් දානවා මේක දවස් ගණන් තියාගෙන මේක තුලින් නොයෙකුත් නොයෙකුත් දේවල් ලෞකික දේවල් මතු කරගන්නේ නැතුව ඉතින් අර ඒ අනුසෝහණේ දමාපු මලකුණ තුල ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පින්නතුන් අහලා තියෙනවනේ නවසීවතික කියලා භාවනා කරන පින්නතුන් දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ අමුසෝහනේ ආමුසෝහනේක දාපු සිරුරට යන අවස්ථාවල් අවස්ථාවෙන් තව හුඟක් වැඩි කරන්නත් පුළුවන් සාමාන්‍යයෙන් නවයකට හැටියට දක්වනවා ඉතින් එතෙන්දී අන්න මරණ gedarක හරියාකාරය අර සතිපට්ඨාන සූත්‍රයෙන් ප්‍රයෝජනෙ ගන්නවනම් දැනුත් ඔය සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා සජ්ජායනා කරනවා තමයි අපටත් යම් යම් අය ආරාධනා කරනවා ඔය සජ්ජායනා කරන්න. ඒව මිහිරි හඬින් සජ්ජායනා කිරීම නොවේ යතන කරන්න තියෙන්නේ. සජ්ජායනාව අවශ්‍ය තමයි. ඒක මිහිරි හඬින් සජ්ජායනා කරලා චාරිත්‍රයක් හැටියට ඒක ඉෂ්ට කිරීම නෙවෙයි. ඒක ඇතුළට කිමිදිලා ඒක ගැඹුරු අර්ථය අන්න අර කියාපු අර්ථය මතු කරගෙන තමන්ගේ අවය මඟුලට සහභාගී වෙන එකයි. කොහොමද තමන්ගේ අවය මඟුලට සහභාගී වෙන්නේ? අර ශරීරයට වෙච්ච දේ තමන්ගේ ශරීරය තුළට ආරෝපණය කරනවා. ඒක දසදිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි. අපි ඒක නිදර්ශනයක් කිව්වම අනිත් ඒවා තේරුම් ගන්න පුළුවන්. නියගිය පුද්ගලයා මලකඳක් ඒ කියන්නේ බාහිර වශයෙන් ඇත්ත වශයෙන් මරණය ගැන හිතනකොට මෛත්‍රිය ගැන හිතනකොට තමා මුල් කරගෙන අත්ූපමාය තමා උපමා කරගෙන අනිත් අනිත්යට මෛත්‍රිය වඩනවා මරණය ගැන හිතනකොට අනිත් අය උපමා කරගන්න වෙනවා තමා මරණයට පස්සේ ඒක කරන්න බෑනේ ඒක නිසා මල කෙනෙක් උපකාර කරගෙනයි අපි මරණය පිළිබඳව හිත මතු කරගන්නේ ඉතින් මෙතෙන්දී අන්න මල අර අමුසොනක දාපු මලකුණකට යන කල දසාවයි එතන බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ. දවසක් දෙකක් තුනක් ගියාම ශරීරයට මොකද්ද වෙන්නේ? ඉදිමෙලා, නිල් වෙලා, පැසවලා. එතකොට මේ රටේ තියෙන තරම් වටිනා මාංශ ජනක මාංශ ජනක ඉස්තරම් ආහාර වලින්වත් මහත් කරගන්න බැරි වුණු තරමට ශරීරය දවස් 3ක් ඇතුළත විශාල වෙලා පුපුරලා යනවා අන්තිමට. ඉතින් ওই ටික බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. උද්ධමාතකම් විනීලකම් විපුබ්බකම් කියන මේ වචන වලින් ඉදිමිලා නිල් වෙලා පැසවල ඒ තත්ත්වයට දවස් 3ක් යනකොට මත්පත් වෙනවා. ඊළඟට ඒකේ මලකුණ තියෙන මලකුණේ කතාන්තරේ තමන්ටම ආරෝපණය කරනවා. උපසංහරිත කියලා කියන්නේ තමන්ටම ආරෝපණය කරනවා. මේ කයත් ඒවන් භාවී මෙන්න මේ මේ தത്വයටපත් වෙනවයි මේ தත්වෙන් නිදුනේ නැtei මේක. එවන් ධම්මෝ මේක මේ මේ ධර්මතාව මගේ ශරීරයටත් පොදුයි. මේ தත්වය මගේ ශරීරයේ ඉක්මවල නැහැ. අන්න ඒක තුලින් තමයි Tamange ආව මඟුලට සහභාගී වෙනවා කියලා අපි කිව්වේ. එතකොට අනුන්ගේ ආව මඟුලට සහභාගී වුණු අවස්ථාව. Tamange ආව මඟුලට සහභාගී වෙන්න සුදුසු අවස්ථාවක් කරගන්න තියෙනවා. ඒක නැත්තම් මරණයට පස්සේ කරන්න හම් වෙන්නේ නැහැ නේ. ඉතින් මේක හොඳ නිදර්ශනයක් ඉදිරියේ තියෙනවා. ඒ කාලේ ඒකට ගැළපෙනවා. දැන් මේ කාලේ නම් අර කිව්වාගේ වෙන දේවල් විදිහට අර අර තරම් අසුබ හැඟීමක්වත් ඇති නොවන ආකාරයටයි මාන තුනකට සලකන්නේ. කෙසේ හෝ ඒවා අපි හිතෙන් හරි. මේක අනුසරණකට දැම්මහම යන කාල දසාව. එහෙම නැත්නම් ওই કૃත්‍රිම ඖෂධ ආදී නැත්නම් මේ ශරීරයට යන කාල දසාව. අර කියාපු මේ විඥානේ ආයු උස්මාච විඥානං ආයුෂය උෂ්ණය විඥානේ ඉවත් තුන හැටිය මේ ශරීරයේ තියෙන தત્ත්වය කල්පනා කරලා බලන්න ඕනේ. ඊළඟට ඒ දවස් තුන ගියාම එතනින් ඊළඟට තවත් ඈතට බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා ඊළඟට අනුසෝහනක තියෙනවනම් අර ශරීරයට යන කල දසාව Taman ගැන හිතුවොත් අනුසෝහනකදී දවස් 3ක් 4ක් යනකොට Taman ළඟට එන අමුත්තු කවුද? කබුටෝ බල්ලෝ හිවල්ලු උකුස්සෝ විදුලිහිනියෝ ওই විදිහේ සත්තු තමයි ඔන්න එන්නේ Tamanගේ මල ගෙදරට ආව මඟුලට. ඇවිල්ලා ඊළඟට ඒගොල්ලන්ට ආහාර හැටියට තියෙන්නේ අර ඉතින් අර පෙසවල තියෙන ශාරීරිය අර ඉතුරු කෑලි කඩාගෙන කනවා. ඔන්න එතකොට ඒකත් අවස්ථාවක් මගේ සමාංගුලට සහභාගී වෙන්න අවස්ථාවක්. දැන් පළවෙනි අවස්ථාව සහභාගී වෙනකොට අර විදියට ඉදිමුණා. ඊළඟට පුපුරලා ගියා. ඔන්න ඊළඟට දැන් ඉතින් අර සතුන්ට ආහාර. ඊළඟට ඉතුරු වෙන හරිය ඊළඟට ක්‍රමක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඇට සැකිල්ල තියෙනවා. යන්තම් ලේ තැවරුණු. ඊළඟට නහර වලින් බැඳුණු. ක්‍රමක්‍රමයෙන් ඊළඟට නහරත් ඊරලා ගියාට පස්සේ තව ටිකලක් යනකොට ඇට සැකිලි වෙන වෙනම ඇට කෑලි වෙන වෙනම කෑලි හතකට කැඩිලා යනවා. බොහෝ තැන්වල තියෙන්නේ. අඤ්ඤේන හත්හත් ටිකන් අඤ්ඤේන පාදත් ටිකන් අඤ්ඤේන ජංඝත් ටිකන් අඤ්ඤේන උරත් ටිකන් අඤ්ඤේන කටත් ටිකන් අඤ්ඤේන පිට්ටිකන් ටිකන් අඤ්ඤේන සීසකටහ. එක පැත්තක අත්යට තව පැත්තක පායට තව පැත්තක කෙන්ඩායට තව පැත්තක කලවායට තව පැත්තක උගුල්ලට තව පැත්තක පිටකටුව තව පැත්තක හිස් කබල ඔන්න හතකට කැඩිලා ගියා ඊළඟට තවත් තවත් ඕන්න ගමන්ගේ අවමඟුල සහභාගී වෙන්න අවුරුද්දක් විතර යනකොට ඊළඟට මේ යට කෑලි තනිකර ගොඩක් හැටියට දැන් ඊට කලින් ඔය නොකු සොහොන් පොත්තා බඳිනවා නමුත් මේවා එහෙම තියෙන ඇරියොත් ඊළඟට ඇට කෑලි වෙන වෙනම තියෙනවා. අවසාන අවස්ථාවේ මේවා සුණු විසුණු වෙලා සුණු බවටපත් වෙලා ආයිත් පොළවට එකතු වෙනවා. ඔන්න එතකොට ශරීරයේ කතාන්තරය. ඉතින් මේක වෙනකන් ඉන්නේ නැතු මේ විදිහට මරණ සතිය වඩන්නයි අර විදිහට අතීත චාරිත්‍රය තියෙන්නේ නැත්තේ. මහා සතිපට්ඨාන සූත්‍රය කියවීමේ ගැඹුරු අර්ථය උකයි. මහා සතිපට්ඨාන සූත්‍රේ নানা ආකාර දේවල් තියෙනවා. මරණයට අදාළ කොටස තමයි ඔන්න ඔය කියාපු මලකඳට යන කල දසාව. ඒකොට ඒ தත්ත්වය Tamanටම පැමිණෙනවා කියලා ඒ අවබෝධය ලබා ගන්නයි අපි මේ සතිපට්ඨාන සූත්‍රයක් සජ්ජායනා කරන්න ඕනේ මලගෙදරට. නමුත් ඒක පිළිබඳව දැන් සංකල්ප එහෙම් පිටිම වෙනස් විදිහට ඇවිල්ලා තියෙන්නේ. මේ වටිනා සූත්‍රයට පවා අසුබ දෙයක් හැටියට ගරහන තත්වයකට පත් කරගෙන තියෙනවා. ඉතින් අර විදිහට ලස්සනට හොඳට හොඳම මිහිරි අඩ ඇති හාමුදුර කෙනෙක් ලවා අතිපට්ඨාන සූත්‍රයේ සත්‍යඥානා කරගෙන අපටත් ආරාධනා තියෙනවා. මේවා මරණ ගෙදරවල වල මේ අහවන්න සලස්සන එක නෙවෙයි කරන්න තියෙන්නේ. එකවරක් අහලා හරියක තියෙන ගැඹුරු අදහස තේරුම් අරගෙන අන්න Tamanගේ අවමඟුලට සහභාගී වෙන එකයි. ඒක තුලින් නිවන ලං කරගන්න එකයි. එහෙමත් නැත්නම් අන්න අර කියාපු අශ්වගණේ අර නැත්තට අත්පත් වෙන බව අපි හිතා ගන්න ඕන. මේක නිසා මේ මරණසයි බුදුරජාණන් වහන්සේ මේ තරම් වර්ණනා කළේ මොකද කියලා. මේක හේතුව මොකද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ ලෝකයේ මේ සංසාරයේ සත්‍යයා. මොනේ දැන් අපේ ධර්මයේ ගැඹුරු පැත්තටයි ඊළඟට එන්නේ. යථා භූත ඥානය කියලා කියන්නේ පින්වතුනි ඇත්ත ඇති හැටියට දැන ගැනීම. ඒ යථා භූත ඥානය හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන කාරණා ටික මේ පින්වතුන් පොතේ උත්හලා තියෙනවා. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට අනිත්‍යතාව කියලා කියන්නේ අනිත්‍යතාව තවදුරට විදර්ශකයේ විදර්ශනා වර්ණ පින්නතුන් දන්නවා. අනිත්‍යතාව යමුරින් තේරුම් ගැනීමේදී දෙයකට බෙදිලා යනවා. යමක් අනිත්‍ය කියලා කියන්නේ එහි හට ගැනීමක් දකින්න ලැබෙනවා. ගෙවි යාමක් නැති වී යාමක් දකින්න ලැබෙනවා. සමුදේ අත්හනම කියලා කියනවා. එතකොට ඒ ඇතිවීමක් නැතිවීමක් කියන දෙක තුලින් සාමාන්‍ය සංසාරික සත්වයා පෘථග්ජනයා නිරන්තරයෙන්ම සමුදේ පක්ෂයේ සිටින්නේ. Nirodhe දකින්නවත් කැමති නැහැ. නිරන්තරයෙන්ම අලුත් කර ගැනීම ගැන වෙහෙසෙනවා මිසක් දි รา පත් වෙන දේ ගැන බලන්නේවත් නැහැ. අන්න සත්‍ය වැහුණා. ඒකයි යථාභූත නොවන්නේ. යථාභූත ඥානය තුල ওই දෙකම තියෙන්න ඕන. මත් දෙකම මත තියෙන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යතාව කියලා කිව්වේ වෙන එකක් නෙවෙයි. එතකොට මේ අර Nirodha දැකීමයි. සාමාන්‍ය ලෝකයට Nirodha පේන්නේ නැහැ. සමුදය විතරයි පේන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යම් තාක් යේච රූපෝපගා සත්තා යේච අරූපට්ඨායිනෝ අරූප රූපවල ඉන්න රූප ලෝකවල ඉන්න අයත් අරූප ලෝකවල ඉන්න අයත් මේ ඇතුළු මේ දිව්‍යයන් බමුණන් ඇතුළු හැම දෙනෙක්ම නිරෝධය නොදැනීම නිසා නැවත නැවත පුනර්භවයට එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් කොටින්ම නිවන පවා නිරෝධය කියලා කියන්නේ ඒකයි. ලෝකයාට මේ නිරෝධය ගෙවියාම නොපෙනෙන්නේ මොකද? ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දක්වන මේ චතුරාර්ය සත්‍ය තණ්හාව ගැන තේරුම් කරනකොට තණ්හාව හඳුන්වන්නේ තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී කියන පද මාලාවක් මේ තණ්හාවට යොදලා තියෙනවා. අපි මේ තණ්හාව ස්ත්‍රියක් කියලා හිතුවොත් ඒ පදය ඒක ස්ත්‍රී ලිංගක පදයක් නිසා මේ තණ්හාව පෝනෝ භාවිකා නිරන්තරයෙන්ම භවය වඩන ඇති කිරීමට තුඩු දෙන පුනර්භවයක් ඇති කරන ස්වභාවයක් තියෙන මේ තණ්හාවේ. ඒ වගේම නන්දි රාග සහගතා ඒ තැන් වල සතුටු වෙන ඇලින ස්වභාවයක් තියෙනවා. ඊළඟට తත්‍ර తත්‍රාභිනන්දිනී තනින් තන සතුටු වෙන ස්වභාවයක්. මේ තනින් තන සතුටු වෙනවා කියලා කියන්නේ මොකද්ද? Nirodha amata කරලා samudaya තුලින් පැන පැන යනවා. සමුදයෙන් සමුදයට පැන පැන යනවා. Nirodha amata කරනවා. ඒ පැත්තට කැමති නැහැ. ගෙවෙන දේවල් මේ පින්නතුන් උනත් මේ අලුත් මෝස්තරයක් අලුත් දෙයක් මතුවුණු හැටිය තමන් පාවිච්චි කරන දේ එතකොට පරණ වෙලා ඉවරයි. ඒක කසල ගොඩට දාලා අලුත් එක සොය සොයා යනවා. හැම එකක්ම මේ ප්‍රතිසංස්කරණය කරමින් අලුත් කරමින් යනවා. සංස්කාර කියන වචනේ තුල තියෙනෙත් ඕකයි. මේ සංස්කරණය කෙරෙන්නේ අන්න අරක වහගන්න. අර ගෙවි යන එක වහගන්න. Nirodhe වහගන්න. එතකොට ඒක යථාභූත වෙන්නේ නැහනේ. ලෝක ස්වභාවය ඇතිවීම ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධම්මං පටිච්චසමුප්පාදේ හරිය සාරිය එතන යම් තාග්ගයක් ඇති වෙන ස්වභාවයක් නම් ඒ දි รา යන ස්වභාවයක් ඒකාන්තයෙන් දි รา යනවා. නමුත් ලෝකයා දි รา යන බව නිරුද්ධ වෙන බව අමතක කරනවා. අමතක කරන්නේ අන්න අර තණ්හාව. ඒක නිසා ඒ තණ්හාවේ තියෙන ඒ පැන පැන යන ගතිය අර අමතක කරන ගතිය සමහර විට දක්වනවා මේක ලාටුවක් වගේ තණ්හාවෙන් අලවනවා සමුදයෙන් සමුදය අලවනවා නිරෝධය අමතක කරලා ඇතිවීම ඇතිවීම ටික එකතු කර ගන්නවා නිරුද්ධ වෙච්ච එක අමතක කරනවා ඔන්න ඒ ගතිය නිසා තව තවත් සංසාරේ ගමන් කරන බය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ බුදුරජාණන් වහන්සේලා මතු කළා දෙන්නේ අන්න අර මෙතෙක් ලෝකයට අමතක වෙච්ච නිරෝධයයි යේ පක්ෂයයි ගෙවියාම් පක්ෂයයි ඒක ඉස්මතු කළා දක්වනවා ඒක මතු වුණු අවස්ථාවේ තමයි මේකෙන් ගැලවීමක් තියෙන්නේ ඒ අනිත්‍යතාව දුකක් බව තේරෙන්නේ එතකයි මේක අනිත්‍ය මේක ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් පෙළෙන නිසා මේක දුකක් ඒ දුක් ස්වභාවය නිසා මේක මමේ මාගේ කියලා මාන්නෙන් ගන්න බෑ. මෙතන Tamanට Tamanගේ වශයෙන් පවත් ගන්න බෑ. සාමාන්‍ය ලෝකයා තුල අදහස තියෙන්නේ අන්න අර කියාපු පැන පැන යන ගතිය නිසා ඒවා එහෙම් පිටිම අමතක කරලා තමත් දැන් අපේ ජීවිතය පිළිබඳව හිතුවත් ශරීරය ගැන හිතුවත් එතනවත් අපි මේ මමයේ මාගේ කියන මොහොතක් පාසා මම කියන වචනේ යොදන මොහොතක් පාසා අපේ ශරීරයේ සිදුවන සියුම් වෙනස්කම් ඔක්කොම අපි අමතක කරනවා. මේක කාය රූපේ සිටින මමයි කියලා අපි ගන්නවා. අන්න එහෙම ස්වභාවයක් තියෙන එක කියන කියනවා ඝන සංඥාව කියලා. එතකොට මේ ඝන සංඥාව තුල සංහාවෙන් අර ලාටුවෙන් అలවල ගත්තු ඝන සංඥාව තුල සක්කාය දිට්ඨිය කියලාත් කියනවා. මේ හැම දෙයක්ම නිරූප ගොඩක් නිරූප ගොඩම තිබෙනවා. වේදනා ගොඩම තිබෙනවා. සංඥා ගොඩම තියෙනවා. සංස්කාර ගොඩම තියෙනවා. විඥානය කියලා කියන ඒක ඔක්කොටම වඩා සියුම් මායාව වගේ ඇති වෙන හිත් බොහොම ශීඝ්‍රයෙන් ඇතිව නැති වෙන හිත් සමූහය. නමුත් මගේ හිත මම කියලා හිතක් හැටියට විඥානයත් එකක් හැටියට ගන්නවා. ඉතින් ආත්ම දෘෂ්ටිය තියෙන්නේ ඔතන. මේ ඔක්කොටම හේතු වන්නර යථාභූත කියලා කියන ඇතිවීම නැතිවීම දෙකෙන් නැතිවීම පක්ෂය අමතක කරලා ඇතිවීම පක්ෂය පමණක් උලුප්පල පෙන්වන ගතියයි. ඒක තුලයි ලෝකය හිර වෙලා ඉන්නේ. එතකොට අන්න ඒක නිසයි බුදුරජාණන් වහන්සේ මරණ සතිය වඩන්නේ කියන්නේ. මරණය තුල දැන් අර කෙනෙක් උපදිනවත් එක්කම උපත්ත්‍යා සහේ වේදං මරණං ආගතං සදා කියලා ගාථාවක් කියනවා. උපතත් එක්කම මරණය ආවා. පොඩි එකාට තේරෙන එක මව්පියන්ට තේරෙන්නේ නැහැ. පොඩි එකා උපදිනකොට අඬාගෙන උපදින්නේ සරියට. මම මේ උපන්නේ මැරෙන්නේ කියනවා වගේ. මම මේ උපන්නේ මැරෙන්නේ කියන වගේ. නමුත් මව්පියන්ට ඒක සතුටට කාරණයක්. පොඩි එකෙක් උපන් මැරෙන බව දන්නේ නැහැ. මරණ වේලාවට ඉතින් අර කිව්වා වගේ ඉතින් දිවිනසා ගන්න තරම්, වස ගන්න තරම් ශෝකයක් ඇති කරගන්නවා. අන්න ඔකයි தත්ත්වය තුල. ඉතින් ඒක ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මරණ සතිය වඩන්නේ කියන්නේ යථාර්ථය මතු කරගන්න. යථාර්ථය මතු කරගන්නයි. මොකද ඒක තුලයි සංසාරයෙන් මිදීමට ඒකයි උපකාර වෙන්නේ. ඒක පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේ ඒකයි. මේ හැම දෙයක්ම ඇතිවීම නැතිවීම ස්වභාවය තියෙනවා. ඒකෙන් පෙළෙනවා. එතකොට ඒක යම් අවස්ථාවකට ඒකට හේතුව වෙන. අර නොදැන්න අවිද්‍යාව කියලා කියන්නේ අන්න අරක වසන ගතිය. එතකොට තණ්හාවත් අවිද්‍යාවත් මේ සංසාරයේ අපේ අම්මත් තාත්තත් වගේ තමයි තණ්හාවයි අවිද්‍යාවයි. අවිද්‍යාව තුලින් මේ අවිද්‍යා නීවරණය කියලා කියන අවිද්‍යාවෙන් වහනවා අර ටික. තණ්හාවෙන් අලවනවා. එතකොට ඒ ඇලවීම තුල Nirodha ගෙවි යාම මතක කරලා අපි මේ පැවැත්මක් කියලා එකක් හදා ගන්නවා. මෙන්න මේ කියාපු පැවැත්ම. මේකේ සියුම්ම කොටස තමයි අස්මිමානිය කියලා කියන්නේ. අස්මි කියලා කියන්නේ වෙමි. මෙන්න මේ වෙමි කියන හැඟීම ඉතාමත්ම සියුම් මන්දමින් තැන්පත් වෙලා තියෙනවා. අන්න අර ආස්වාසයත් ප්‍රස්වාසයත් අත. අපි දැන් කියවනේ මරණ සතියේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව ලැබු. ඉහළම ලකුණු 100ට 100 ලකුණු ලැබුණේ. අර අට දෙනාගේ ආස්වාස ප්‍රස්වාසයත් අතර මරණ සතිය වඩන භික්ෂුවට මේක අනුව අපිට හිතා ගන්න පුළුවන් අන්න ආනාපාන සතිය යම් අවස්ථාවක මම හුස්ම ගන්නවා කියන එක හිතනවා වෙනුවට මෙතන තියෙන හිස්වීම් ගොඩක් පිරවීම් ගොඩක් විතරයි මමෙක් නෑ මෙතන මේ මේ හිස්වීම පිරවීම කියලා කියන එකත් ඒකත් චලන රාශියක් පමණයි. එක හුස්මක් නෙවෙයි. මගේ හුස්මත් නෙවෙයි ඒක. හුස්ම රැලි ගොඩක්. ගන්නෙත් හුස්ම රැලි ගොඩක්. ඉවර වෙන්නෙත් ඉවර හුස්ම රැලි ගොඩකින්. මෙතන මමයි කියලා ගත්තු සංකල්පයයි අර අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා අර කියාපු අලවලා වහලා ගත්තු ඒ දෘෂ්ටිය නිසා ඒක ඇති වෙන්නේ. අන්න ඒක තුලින් එතකොට හිතා ගන්න පුළුවන් මරණ සතිය වඩන කෙනාට ක්‍රමක්‍රමයෙන් අන්න අර අනිත්‍යතාව. ඒකයි පරණ පොත්වල දැක්කේ. මරණ සතිය ආනිසංශ මහ පුදුම විදිහට ආනිසංශ දක්වනවා. පළමුවෙනි එක පහසුවෙන් හිතා ගන්න පුළුවන්. අර කියව ප්‍රිය විප්‍රයෝග දුක දරා ගන්න පුළුවන් తත්වය. ඊළඟට ජීවිත ආශාව අඩු වීම. ඊළඟට රැස් කිරීම වෙනුවට අස් කිරීමට හිත යොමු වීම. දැන් බොහෝ දෙනා කෝටි ගණන් රැස් කරගෙන බැංකු වල එකතු කරගෙන ඉන්නවා. ඒවා නැති වුණ හැටිය ඒ සමහර විට හෘද ආබාධයකින් මිය යනවා. අරව හිතෙන් අල්ලගෙන ඉන්නේ. කොහේ තියුණා. නමුත් මේ හැම එකක්ම අනිත්‍යයි. තමන්ගේ ජීවිතේ පමණක් නෙවෙයි අයිති දේවල් පවා. ඉතින් අන්න ඒ වගේ අර මරණ සතිය වඩන කෙනාට ඒවා පිළිබඳ ඇල්ම අඩුයි. ලොකු දේවල් ගොඩ ගසාගෙන ඒවට ඇලුම් පවත්වා ගන්න සිද්ධ වෙන්නේ නැහැ. ඊටත් වඩා වටිනා දේ තමයි ඒක කෙලින්ම අනිත්‍ය සංඥාවට ලං වෙන බව දක්වලා තියෙනවා. අනිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව ඇති කෙනාට අනාත්ම සංඥාව මතුවෙනවමයි. අර කියාපු කාරණේ නිසා. ඒ ඇතීම් නැතිීම් ස්වභාවයෙන් පෙළෙනව නම් ඒක මම කියලා ගන්න හැටියක් නැහැ. ඊළඟට ඒක ඒකේ අන්තිම කොටස තමයි භවය පිළිබඳව තියෙන සියුම් මමාණය අස්මි කියලා කියන්නේ වෙමි කියලා හිතා ගන්නවා. ඒකට අර වෙමි කියලා කියන්නේ බැරි තත්ත්වයක් සියුම් මන්දමින ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව ඒ අවබෝධය ආපු අවස්ථාවේ තේරෙනවා කෙනෙකුට ඒ අස්මිමාන සමුග්ඝාතය කියලා කියන අස්මිමානය නැති කිරීමෙන් තමයි කෙනෙක් අරහතේටපත් වෙන්නේ. එතකොට මේ මරණ සතිය අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මහණෙනි මරණ සතිය වැඩි වීම තුලින් මරණ සතිය වැඩි වීම කෙලවර අමෘතයක්. මරණ සතිය වැඩිීමේ කෙලවර අමෘතයයි. මේක පරස්පර විරෝධී කියමනක් වගේ. නමුත් පින්නතුනේ මේකට පොඩි සාධකයක් හැටියට කියනවා නම් දැන් මේ පින්නතුන් දන්නවා සමහර විට ඔය හෝමියෝපති කියලා මේ වෛද්‍ය ක්‍රමයක් තියෙනවනේ. සමහර විට ඒ රෝගයට ගැළපෙන විෂ බීජයක්ම දාමලා රෝගය සමනය කරනවා. ඒ වගේ මෙතන මරණ සතිය කියන එක මිනිස්සයා බයයි මේකට මරණය කියන අදහස. නමුත් මරණය කියන අදහස හිතට කාවැද්දුවට පස්සේ අර මරණය කියන බය නැති වෙනවා. සංසානයේ අමෘතත් නිර්වාණාමෘතයෙන් කෙලවර වෙනවා. ඔන්න ඔය කථාන්තරය අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒක නිසා මේ මරණ සතියේද අපි සාමාන්‍යයෙන් මේ විදිහේ දේවල් වලට කැමති නෑ මේ යුගයේ අසුබ භාවනාවට කැමති නෑ. උගත්තු අසුබ භාවනාව පැවිද්දන්ට ගිහියන්ට පවා කරන්න බැරි දෙයක් හැටියටත් හිතන සමහර විට මේ කාලේ. ඒ වගේම මරණ සතිය ගැන ඒ විදිහේ සංකල්පයක් දැන් තියෙනවා. ඒ නිසා අපි හිතන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ තරම් වර්ණනා කළ මරණ සතිය අපි එදිනදා ජීවිතේ අපි අර කියාපු අවමංගලයට සහභාගී වෙන අවස්ථාවල් ඒවායේ අනියම් ප්‍රයෝජන ගන්නේ නැතුව සමාගයේ අවමංගලයට ආරාධනාවක් හැටියට අවමංගලයට සහභාගී වෙන ආරාධනාවක් හැටියට සැලකන්න තියෙනවා. ඒක උපකාර කරගෙන නිරන්තරයෙන් මන සතිය වඩනවා නම් අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ හැටියට අමෘතත්වයේ කරාම යන්න පුළුවන්. ඉතින් මේ පිනතුන් සතුට වෙන්න ඕන. මේ ටික තියාගන්න තුරු මට මේ මගේ හුස්ම ටික ඉතිරි වීම මම මේ දේශනාව භාගයක් පවත්වනකොට මට සැකයක් ඇති වුණා මරණ සතිය පිළිබඳව නිදර්ශනයකුත් දෙන්න වෙයිද කියලා කොහොම හරි ඒ ටිකට මේ මින්නතුන්ට කොහොම හරි මේ දේශනාව ඉවර කරන්න තරම් අත්තාව ලැබුණා ඉතින් මේ තුන්දෙනා කල්පනා කරන්න ඕනේ මේවා අපි මේ හිතට වදින්න ඕන නිසා මේ පින්නතුන්ට පහර ගන්න කිව්වා නෙවෙයි අපට අහන්න ලැබෙන හැටියට දැන් දැන් ජීවිත තත්ත්වයේ සමාජයේ මේ ධර්මයේ නෙවෙයි අනිත් පැත්තටයි ගමන් කරන්නේ විකෘත විදියටයි ධර්ම තෝරන්නේ ඒක නිසා මේවා මතක් කරලා දෙන්න සිද්ධ වෙනවා ඉතින් මේවායින් ප්‍රයෝජන අරගෙන මේ පින්නතුන් අද මේ වඩන ලද සීලය උපකාර කරගෙන තමන් කරන බණ භාවනා සමතේ ප්‍රකාර උපකාර කරගෙන සිත සංපත් කරගෙන අන්න අර කියාපු ත්‍රිලක්ෂණයට අදාළව මේ කියපු මරණ සතිය ආනාපාන සතිය ආදී දිනු පවුම් කරලා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට සතිස් බෝධිපාක්ෂයේ ධර්ම ඇසිතා ඕනෑම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් මේවා අවලංගු කරන්න උත්සාහ කළත් එනම් කෙනෙක් ඒක නිසා අපි මේවා කල් දාන්නේ නැතුව අප්‍රමාදීව මේ ධර්මයේ යෙදෙමින් එදිනදා ලැබෙන හැම අවස්ථාවක්ම අනිත්‍ය සංඥාවට මරණ සතියට උපකාර කරගන්නේ මේ ධර්ම මාර්ගය යනවා නම් අර කියාපු උත්තමාර්ථයන් මේ ජීවිතය තුළම ලබා ගන්න පුළුවන් එතකොට මේ මේ පින්නතුන් අද දිනගත් සීලයක් වැඩි භාවනාවක් මේ ඇසු විදර්ශනාත්මක බණක් මේ පින්තුන්ගේ ඒ අර කියාපු උතුම් ප්‍රාර්ථනාවෙන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා ආවා කියලා ප්‍රාර්ථනා කරන ඉක්මනින්ම කල්යාණ මිත්‍රාසු උපකාර කරන නිර්මල භාවනා සම්පූර්ණපත් කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් මේ මාර්ග බල ප්‍රතිවිදින තුම අමා මහ නිවන් සාක්ෂාත් කරගන්නට මේ ධර්ම මේ වචන කීපයක් හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරන එතෙම යම් තාක් මේ අවිද්‍යාවට අගණිත ආදක්වා සිටිනවා නම් මේගේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය ආනිසංස ඒවා අනුමෝදන් වීමට ඒවා කුසල අනුමෝදන් වීමට ඒ අනුමෝදන් වීම තුලින් තමයි ප්‍රාර්ථනා බෝධිමින් සිටු මමා මහණෙනි සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා මේ විදිහට තාවතාචං සම්භතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධං කියන සම්පදං ආපාදත්ථාති බුම්මත්ථා දේවානාගානිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛං සාසනං ආකාශත්ථාති බුම්මත්ථා දේවානාගානිද්දකා තං අනුමෝදිත්වා චිරං රක්ඛං දේශනං ආකාශත්ථා බුම්මත්ථා දේවානාගානිද්දකා චිත්තා චිරං රක්ඛං දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝතප්පත්තානි සෝතාංති පතේ විපාණෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝතප්පත්තානි සෝතාංති පතේ විපාණෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝතප්පත්තානි සෝතාංති පතේ විපාණෝ ඉන්නා පුඤ්ඤ කම්මේන ආනිබාල සමානෝ සතං සමාදමෝ හෝති යාවුබ්බාන පත්‍ය විනා පුඤ්ඤ කම්මේන මානකාර විනා පුඤ්ඤ කම්මේන මානකාර නෝතු යාවුබ්බාන සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශති මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුෂෝ භව भवति शब्दमङ्गलं शब्दविज्ञानभावेन सदा सोऽपि भवन्ति ते भवति शब्दमङ्गलं रक्षन्ति शब्ददेवता शब्दधर्मानुभावेन सदा सोऽपि भवन्ति ते भवति शब्दमङ्गलं रक्षन्ति शब्ददेवता सदा सोऽपि भवन्ति ते अभिवादनशीलिश्च नित्यं සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නීතේ අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්භති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසාදීමෙන් ධර්මදානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.